ගී ජනරන්ජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ ප්‍රවීණ සංගීතඥයන් සංගීත විශාරදයන් වගේම සංගීතඥානීන් පිරිපුන් අපේ පරිණත සංගීතවේදීන් තරුණ පරපුර හවුල් කරගෙන නිර්මාණ නොකරන බවට ලොකු මැසිවිල්ලක් තියෙනවා. ඇතැම් සංගීතඥයින් හිතන්නේ මේ තරුණ පරපුර එක්ක වැඩ කරන එක ඔවුන්ගේ අර මහා පරිමාණ දැනුමට සරිලන දෙයක් නොවන බවයි. මේ නිසා ඔවුන් හැම විටම ප්‍රවීණයන් සමග පමණක් ගී ගයන්න, ඔවුන්ට සංගීතය නිර්මාණය කරන්න, ඔවුන් Tamanගේ වැඩසටහන් වලට සහභාගී කරගන්න වෑයම් කරන බවට චෝදනාවක් තියෙනවා. හැබැයි සංගීත ඥාණයෙන් පරතරටමපත් වෙච්ච ඇතම් සංගීතඥයන් තරුණ පරපුරට අතහිත දෙන්නට නොපැකිලව ඉදිරිපත් වෙන බවත් අපිට පේනවා. තරුණයින් නගන චෝදනාව තමයි අපේ සංගීත නිර්මාණ දුබලයි ඒවා ප්‍රමිතිගත නැහැ. එහෙම නැත්නම් ඔවුන් යන්නේ වැරදි පාරේ, නොමග මේක නෙවෙයි සංගීතය යනාදී වශයෙන් ඔවුන්ට චෝදනා මුඛයෙන් කතා කරනවා. සමහර විට මේ අපි මේ චෝදනා නගන සංගීතඥයින් ඉන්නේ මේ තරුණ પરම්පරාව අනුගමනය කරන ඔවුන් යන මඟ නෙවෙයි. ඊට වඩා යම් විදිහකට වෙනස් මඟක. හැබැයි සංගීතයේ විවිධ ප්‍රකාර විවිධ ගමන් මං තියෙනවා. ඒ හැම මාර්ගයක් ඔස්සේම හැම සංගීත ප්‍රකාරයක්ම පවතින ඕනේ මේ විවිධත්වයත් එක්ක. ස්වර සප්තකයෙන් කරන්න පුළුවන් මේ ප්‍රාතිහාර්ය එකම හැඩයක් ගන්නෙ නෑ. මේ නිසා අපි මේ තරුණ පරම්පරාවේ යන මග චෝදනාම්කයෙන් කතා කරලා වුණ හෙලා දකින්න එක වැරදි කියන එකයි අපේ අදහස. ඒ සඳහා හොඳ නිදර්ශනයක් පූර්වාදර්ශයක් අද අපි ජනරන්ජන ගී තුලින් ඔබ හමුවේ තබන්නටයි වෑයම් කරන්නේ. මේ පළවෙනි ගීතය අහලා බලන්න අපි මේ කියපු චෝදනාව සහ චූදිතයන් පිළිබඳ කතන්දරේ මොකද්ද අපි මේ කියන්නේ කියලා. අපි පළවෙනි ගීතය අහමු. හේම කතාකේ මේ කල්මණිකේ ආදරවල්ලයි අරදිරන්නේ ප්‍රේම තථාගේ මේ කල්මණිකේ ආදරවල්ලයි අරදිරන්නේ අභිමන් අභිවන් කියලායි මණිකේ අභිමන් අභිවන් කියලයි මැනිකේ ඒ රැදිමේ චම්පා චම්පා කියලයි මැනිකේ ඕදු මනේ අර පෙති නැටනේ චම්පා චම්පා කියලයි මැනිකේ ඕදු මනේ අර පෙති නැටනේ ඔබ ඉඟ මෙවුනේ මිනිකැට දැකලයි ඔබ ඉඟමෙව්වේ මිනි කැට දැකලයි මාළු පැටවුවේ දිවගෙන එන්නේ ප්‍රේම කතාකේ සැප විඳිනා අදවත් වලටයි රසය දැනෙන්නේ ඒකයි මැනිකේ මේ වැව දකිනා ඒකයි මැනිකේ මේ වැව දකිනා කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ හේම කතාකේ මේකයි මැනිකේ ආදරවයි අරදිවයේනේ හේම කතාකේ තරුණ පරපුරට අතහිත දුන්නු මේ සංගීතඥා සුළුපටු කෙනෙක්ද අපි ප්‍රවීණත්වයෙන් දැනුමින් අග්‍රේසර සංගීතඥයන් ගැන ගායක ගායිකාවන් ගැන කියනවා. මේ අපේ සංගීත ප්‍රාඥා තමයි මේ තරුණ පරපුරට අසදුන් සංගීතවේදියා හැටියට අද අපි ඔබ හමුවේ මතක් කර සිටින්නේ. පණ්ඩිත අමරදේවයන් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන් මේ ගීත සාහිත්‍ය පෝෂණය කිරීම සඳහා ලියපු ගීත නාටක සම්භාරයේ එන මුල් අවධියේදී එන ගීතයක් මේක. මේක එදා පණ්ඩිත අමරදේවයන් ගායනා කරේ එවක තරුණ ශිල්පිනියකව සිටි වජිරා බාලසූරිය සමග. ඉන් පසුව මේ මෑතක තමයි මේ අද අපි මේ ඔබ අහපු මේ ගීතය යමුනා විනෝදිනී තමන්ගේ දියණිය හා සම වයසේ හිටපු ගායිකාවක එක්ක ගායනා කරන්නේ. දැන් මේකෙන් අපි ඉස්මතු කර දක්වන්න හදන්නේ පණ්ඩිත අමරදේවයන් තමන්ගේ මේ ප්‍රාඥ සංගීත දැනුමත් අරගෙන තරුණ පරපුර වෙතට ගමන් කළාය කියන පණිවිඩය තමයි අපි අද ඉස්මතු කරලා ඔබ හමුවේ තබන්න උත්සාහ කරන්නේ. විශාරද ජයන්ත අරවින්ද පඬිත් අමරදේවයන් සමග දීර්ඝ කාලයක් කටයුතු කරපු ඔහු සමීපව ආශ්‍රය කරපු ඒ වගේම ඔහුගේ ගීතවලට වයලීනයේ වාදනය කරපු සංගීතඥයෙක් හැටියට ඔබ කොහොමද අද අපි මේ කියන පණිවිඩය මේ ඉස්මතු කර දක්වන්න හදන තරුණයින්ට අතහිත දීම පිළිබඳ පණිවිඩය මේ ගීතය හරහා ඔබ විග්‍රහ කරන්නේ කොහොමද? හැබැයි මේකයි තරුණයන්ට අතීතයක් දුන්නා කියුවට මේ හැම තරුණයන්ට එහෙම නෙමෙයි. මේ හොඳ දක්ෂ තරුණයෝ තෝරගන්න පුළුවන් ශක්තියකුත් පණ්ඩිත අමරදේවයන් ළඟ තිබුණා. ඔව්. තෝරගත්තා. දැන් යමනා. ඔව්. කොච්චර හොඳට ගායනා මට මතකයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ඉඳලා. ඔව්. එහෙම හොඳ අය තෝරගෙන තමයි ඒ තමන්ගේ නිර්මාණයට ගැළපෙන විදිහට කාව්‍යයට සංගීතයට ඒ ගැළපෙන අය තමයි තෝරගත්තේ. ඒ නිසා ඒ නිසා තමයි මේ ඊටාම සාර්ථක කෘතියක් මේ දැන් ඉදිරිපත් කරලා තියෙන්නේ දැන් ගායනා කරපු ගීතේ ප්‍රේමසටාගේ ප්‍රේමසටාගේ හරීම ලස්සනයි ඒක කාව්‍යමය පැත්ත බැලුවත් සංගීතමය පැත්ත වැළඳලා. අනිත් මට තේරෙනවා තවත් එකක් දැන් තබ්ලාව වාදනය කරපු ක්‍රමය. අර අන්තිම හරියේ තමයි අලංකාර කරනවා. ඔව් මුල ඉඳලා සාමාන්‍යයෙන් සාන්තිකර විදිහට තමයි එක තියෙන්නේ. ඒක අර කාව්‍යයටයි සංගීතයට කොහොම ගැලපෙනවා. ඔව් සානේ ගීතේ කිසියම් කූට ප්‍රාප්තියකට ගේනවා කියලා ඔබ කියන්නේ. ඔව් අනිත් ඒ ගායනා කරනකොට කිසිම බාධාවක් සංගීතේ තිබුණේ නැහැ. ඔව් අර ඉන්ටර්ලූඩ් අර මේ තිබුණා. ඒවා තිබුණේ ගායනා කරන වෙලාවට නෙමෙයි. ගායනා කරන වෙලාවට බොහොම සාන්තිකර විදිහට බාධාවෙන් තොරව ඒගොල්ලෝ අන්තිම ශික්ෂිත බවක් මම දැක්ක මේ ජීවිතය තුළ. ඔව් මම හිතන්නේ යමුනා විරෝධී වගේ කෙනෙකුට මන්නේ සමරදේවයන් සමග මේ ගීතය ගායනා කරගෙන ඔවුන්ට ඇයට ලැබෙන ඊටාම ලොකු සහතිකයක් වගේ. හොඳයි තව ගීතයක් අපි හමු. මෙයත් අපි මේ කියන තරුණ පරපුරට අතහිත දීමේ පණිවිඩය සංනිවේදනය වන ඊටාම විශිෂ්ට ගීතයක්. සුවඳ සිත සැරසුම් අනුමේ පෙරකි නව රසතෙන් කතාව එසේ එසේ ඇත සුලන් රැලි වලින් මිදී සොවීරති සොව රස පින් සොවගෙන සිත සරසොන් ආම මෙහෙරති සොව රස පින් සල්වලින් වැසි සිහිමන තලු වලින් වැසි කඳු කොමලියන්ගේ ඔද වැඩි වැඩි කඳු කොමලියන්ගේ ඔද වැඩි වැඩි හොරින් බලයි අප දිහා අප දිහා ඉතින් රසසාගරේ රසසාගරේ කිඳි කිඳි අම මෙරටි නොරසතෙන් සිතට සුව දෙන, සිත සැනසුම් දෙන අපූරු ගීතයක්. මේ ගීතය අපි උපුටාගත්තේ ලාදලු චිත්‍රපටයේ. මේ ගීතෙත් මේ පදමාලාව ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සංගීතය නිර්මාණය කළ මේ චිත්‍රපටයේට පණ්ඩිත අමරදේව. මේ ගීතය චිත්‍රමට්ටයට අමරදේවයන් ගායනා කළේ රුක්මනී දේවී සමග. දැන් රුක්මනී දේවී එක්තරා විදියකට මේ චිත්‍රපටවලට අනුකාරක ගීත දෙමළ ගීත, හින්දුස්ථානි ගීත වගේ ගීත ගායනා කරමින් හිටපු එක්තරා විදියක බටහිර හැඩයකට නිර්මාණය වෙච්ච ගායන ශෛලියක් තිබිච්ච ගායිකාවක්. හැබැයි ඇය මේ අපූර්ව තනුවට අනුගත කරගෙන ගායනා කරවන්නට පණ්ඩිත අමරදේවයන් සමත් වුණා. ඒකෝර දැන් ඔබ මේ ඇහූ ගීතය අද ඔබට ඔබ හමු මේ වාදනය කරපු ගීතය ගායනා කරේ ඊගාව પરම්පරාවත් එක්ක. ඒ කියන්නේ අපි කිව්වා යමුනා විනෝදිනී තමන්ගේ දියණියකගේ වයස කියලා. දැන් මේ සැබවින්ම පණ්ඩිත අමරදේවයන්ගේ දියණිය සුභානී අමරදේව සමග තමයි තමයි මේ ගීත ගායනා කරේ. දැන් මේ අලුත් પરම්පරාවට අතහිත දීමේ ඊටාම පිරිපුන් සංකේතයක් නේද? ඔව් දැන් මම බලා හිටියේ ගීතය අහනකොට මෙහි රකේ කියන තැන එනකොට ඒක නැවත මේ මේ ඇහෙනකොට පුදුම ආස්වාදයක්. ඉන්දියාවේ ඔක ගායනා කළා නම් අච්චා අච්චා කියනවා. අච්චා කියන්නේ හොඳයි කියන්නේ. ඔව්. ඒ උදම් වුණාම තමයි මේ අච්චා අච්චා කියලා කියන්නේ. අන්න ඒ වගේ උදම් වෙන තැන් අමරදේවෙන්ගේ එක සිරිතක් එයාගේ අර ස්වරමේලයේ තුල හැංගිච්ච ස්වර තියෙනවා. ඒ හැංගිච්ච ස්වර එක පාර්ටම ඉස්මතු කරනවා. මේක අමරජිවෙන්ගේ විතරයි මම හිතන්නේ මේ ලක්ෂණේ කැපී පෙනුනේ. දැන් ඔක වාදක මණ්ඩලයේ ස්වරමාලාව ලියලා දුන්නාම එතන නෑ ඒක. එතන රමන්න නැති වෙන පුළුවන්. ඒක තියෙන්නේ ගායනාවේදී විතරයි. ඔව්. අමහිරකේ නිසරේ පමපාදන තීව්‍රමායකක් වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ස්වරමේලේ තීව්‍රමායක නැහැ. නමුත් මෙතන විතරක් තියෙනවා. ගායනයේදී ඒ ඒ ස්වරය එකතු වෙනවා. අන්න හරි. ඒක නිර්මාණාත්මක ගායනය කිව්වොත් හරිද? ඔව්. ඉතින් පුදුම සියුම් රසයක් එතනින් තියෙනවා. සියුම් රසයක්. ඔව් දැන් ඇත්තටම දැන් මේ දියණිය කවුල් කරගත්ත කියන්නේ මේ අලුත් પરම්පරාව හඳුන්වා දීමක් තමයි මේ ගීතේනොත් කරන්නේ. ඇත්තටම මම හිතන්නේ ඒක අපූර්ව ගීතයක් ඒ ගීතේ තනුවද පදමාලාවද ගායනයේද එකතු වුණාම සුව දෙන සිත සැනසුම් තමයි. ඇත්ත වශයෙන්ම අම මිහිරක් තමයි. අම මිහිරකුත් තමයි. අපි තවත් ගීතයක් තෝරගත්තා. මෙයත් අලුත් પરම්පරාවට පණ්ඩිත අමරදේවයන්ගේ ආතනිත දීම පිළිබිඹු කරන ඉතාම විශිෂ්ට ගීතයක්. මරු සහසත් කොමි කැල්ලෙන් පරවන පිසලුම් දස දස බින්දුවකින් මුසලුම් සූරිල නිරෙනුම් දෙමුලාද දහනක ඔබ පායන් ඉපබඳ කොමලතිනි නුවමි කොවා පියා චරණයෙන් මත් වූවන් සදහන් සදහන් නම් අද පාන ගලායන සදනු සදායි මම සතෙන් සදහන් කියමින් බබලන සංගලතාවන් පිරු මම නම් දින පාන ගලායන දීදී අකුපිලේ මම දුටුවෙන් ප්‍රාණය ගැහෙනා ගුලි වූ අසරණ මිනිසුන් අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ එළිය නොමදව ලබාගෙන ලියු අපූර්ව ගීතයක් ආචාර්ය අජන්ත රණසිංහ මේ පැරණි වහර ඊටාම අපූර්ව නව වියමනක් හැටියට භාවිත කරමින් ලියපු ශෘංගාරය වැහෙන ගීතයක් මම හිතන්නේ මේ අපේ ශෘංගාර සාහිත්‍යයේ තියෙන ගීත අරගෙන බැලුවොත් මේක එහි උපරිම ශෘංගාරය දනවන ගීතයක් හැටියටයි මා දකින්නේ දැන් මේ ගීතයෙන් පණ්ඩිත අමරදේවයන් සමිතා මුදුන් කොටුව කියන ගායිකාව. දැන් ඇත්තටම ඇය විවිධ ආරේ බටහිර පන්නේ ගීත රාශියක් ගායනා කරන ගායිකාවක්. ඇය මම හිතන්නේ වැඩිපුර ගායනා කරන දෙවැනි ගීත අද අපට දකින්න පුළුවන්. හැබැයි පණ්ඩිත අමරදේවයන් සමිතා මුදුන් කොටුව හවුල් කරගෙන Tamangeම මේ අපූර්ව සංගීත නිර්මාණයට දායක කරගෙන නව මඟ පෙන්වීමක් කරනවා ඇයට. ඔබ කොහොමද මේ ගීතය දකින්නේ මම දැක්ක විදිහට නම් ඔබගේ රූපකාය ඔබගේ මේ මේ ඉන්ද්‍රිය විලාසය බැලුවාම ඔබ අපූර්ව ආස්වාදයක් ලැබුවා කියලා තමයි මට පෙනුනේ කොහොමද ඔබ මේ ගීතය දකින්නේ මට මේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ කියමනක් මතක් වුණා. ඔව්. එතුමා කියනවා මේ කිව්වා යම් කිසි හොඳ රසවත් කෘතියක් නම් අහන්න අහන්න රසය වැඩි වෙනයි කියලා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ දෙපාරක් තුපාරක් කහනකොට ඇති කියලා. අඩු වෙනවයි කියන්නේ. අඩු වෙනවයි කියන්නේ මේක ඔව් සරකන් සර් කියන්නේ අනිත් පැත්ත. අන්න ඒ විදිහේ කෘතියක් තමයි මම හිතන්නේ මේ දැන් අපි ඇහුවේ. ඔව් ඒ වගේම අර හොඳ ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයක ප්‍රසංගය අවසන් කරන්න හොඳ ගීයක්. උච්ච අවස්ථාවට ගෙනියන්න. උච්ච අවස්ථාවට ගව. යමක් අන්තිම කරනකොට ඔක්කොම නිකන් අර මේ සම සමබරක් ඇති. ඔය සියල්ල එකතු කරලා හරයම දෙන්න ඕනේ. අන්න හරි. අන්න එහෙම ගීතයක්. දැන් මේ තනුවේ කිසියම් රාග ලක්ෂණ දැක තියෙනවයි කියලා මට හැඟුණා. තිබුණා තිබුණා. මේ මේ සාරංග රාගය තිබුණා. මේ වගේ රාග එකතුවක්. අමරදේව මේ පඬිත් තමයි මේකට ඉතාම දක්ෂ ලංකාවේ හිටපු රාග මිශ්‍ර කරන්නේ. <laughs> රාග පිරිසිදුව දන්නවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් මිශ්‍ර කරන්න කිව්වොත් ඒකත් පුළුවන්. ඒ මුසු කිරීමෙන් තමයි මේ අපූර්ව රසය தත්ත්වය මතුවෙන්න. අන්න හරියට. මම හිතන්නේ ඇත්තටම බොහෝ දෙනෙක් වැඩි අහපු නැති ගීතයක් මේක. දැන් ඊළඟට අපි තෝරගත්තේ අලුත්ින්ම සියලුම දෙනා අලුත් පිරිසක් ශිල්පීන් දායක කරගෙන ගායනා කරපු ගීතයකට පණ්ඩිත අමරදේවයන්ගේ ඒ තරුණ පරපුරට අතහිත දීම උපරිමයෙන් කැපිපෙන ගීතයක්. මේ ගීතය ඇත්තටම ඔබට නිතර ඇහෙනවා මේ දවස්වල විශේෂ නාලිකාවල. මේ ගීතේ ගායනා කරන්නේ උමාරියා සිංහවංශ අන්තාන සිහිනේ කියන ගීතය සංගීතය රචනා කරන්නේ තරුණ සංගීත ශිල්පියෙක් අරුණ ගුණවර්ධන පද රචනා කරන්නේ තවත් තරුණ ශිල්පියෙක් ජනක සිරිවර්ධන මේ ගීතය අහලා හිතන්න පණ්ඩිත අමරදේවයන් කොතරම් තරුණයන්ට අතහිත දුන්නද කියලා. අද නාද ශික්ෂණය තිවුරින් ජයනාත නිෂ්පාදනය කළ සුරිකා පෙරේරා සුපුරුදු පරිදි අදත් වැඩසටහනට දායක වුණා විශාරද ජයන්ත අරවින්ද. මම වැඩසටහන ඉදිරිපත් කළ තිලකරත්න කුරුවිට බණ්ඩාර. love යනුනේ සොඳුර